හිරිවදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා සඵල සමෝ සමව දියුණු පවුණු වී නැගෙන සාගිනි නැති සෝදු නැති ලොවකට රන් සෙමෙර සලා අපල සඵල සමෝ සමව දියුණු පවුණු වී නැගෙන සාගිනි පහෙන් දොළොස් මහට යන ගමනින් සෙතක් වේද පරණ පුරුදු අතර දමා උතුම් මිනිස් ගතිගෙනේද උනුන් අසන අවිවිවදා දිවි අගනා බව දැනේ මිනිස් කුලේ උපන් සැවුම් මුල සිරිතට ගරු කෙරේ සොඳිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා ඉරුකුමරා දුටු වඩනා පෙරදිගිනා වඩිනු මෙනා ඉරිපදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා ඉරුකුමරා දුටු වඩනා පෙරදිගිනා වඩිනු මෙනා ඉරිවදිනා කිරිවදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා